පන්ති මානෙ මුකලේ මානි පක්කම යොන තිබුණත් ඒ ශ්‍රද්ධාදී ගුණ පිළිබඳව වැඩි වශයෙන් දේශනාවේ විස්තර වෙනවා. තින් භාග්‍යතුන් මහන්සේ වදාරණමා පංචමාන වික්කවේ බලාන මහණෙනි බල පහක් මොනමදේ ශ්‍රද්ධා බලං, ධීරිය බලං, සති බලං, සමාධි බලං, පඤ්ඤා බලං. ශ්‍රද්ධා, ධීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ බලපා මේ පහම තමයි ඉන්ද්‍රියන්. අත්තාදී ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන් කියනකොට ඒ කාරණාවලදී ප්‍රධානත්වය දරනවා කියන තේරුම. දැන් ඇදහිම පිළිබඳව ප්‍රධානත්වය දරන්නේ සද්ධා. ඒ නිසා සද්ධා ඉන්ද්‍රිය. ඊළඟට උත්සාහය පිළිබඳව ප්‍රධානත්වය දරන්නේ වීරිය, වීරිය ඉන්ද්‍රිය. සිහිය පිළිබඳව ප්‍රධානත්වයේ දරනවා සති සතියින් සමාධිය පිළිබඳව ප්‍රධානත්වයේ දරන්න එක සමාධි ඉන්ද්‍රිය ප්‍රඥාව පිළිබඳව ප්‍රධානත්වයේ දරන එක ප්‍රඥා ඉන්ද්‍රිය මේ විදිහට මේ පහ ක්‍රියාත්මක වේ අනික් අතට මේ පහම තමයි බල ධර්ම වෙන්නේ ඒ කොහොමද බල ධර්ම වෙන්නේ? අශ්‍රද්ධාවෙන් කම්පාන වන නිසා අද්දාහයි. කුසීතකමෙන් උදාසීනකමෙන් කම්පාන වන නිසා දිරියපයි. මුත්තස්සති කියන සිහි මුලාවීමෙන් කම්පාන වන නිසා සතිපයි. ඊළඟට වික්ෂිප්ත භාවය කියන එකෙන් කම්පා නොවන නිසා සමාධිපයි. අඥා අඥාණයෙන් කම්පා නොවන නිසා පඤ්ඤා. එහෙමයි මේකේ තේරුම. බල කියන එකේ තේරුම ඉන්ද්‍රියම් පහම බල පහක් බවට පත් වෙන තේරුම් දෙකයි. ප්‍රධානත්වය ගන්නවා කියන තේරෙමින් ඉන්ද්‍රිය වෙනම කම්පා වෙන්නේ නැහැ කියන තේරෙමින් බල ධර්ම මේ බල ධර්ම පහ ගැන තමයි ඩිංගා විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේවා ඉතින් බොහෝ දුරට නිතර අහන ඒවා ඒ වුණත් මේ අපට ගත යුතු කරුණු තව රාශියක් තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනම අතමන්ත භික්කවේ සද්ධාමන මහණෙනි ශ්‍රද්ධා බලය කියන්නේ මොකක්ද? ඉද භික්කවේ භික්ඛු සද්ධෝ ඉද භික්කවේ අරිය ශාවකෝ සද්ධෝ හෝති සද්ධාති රතාගතස්ස බෝති ඉතිපිසෝ භගවාදී නමෝ මහණෙනි ශ්‍රද්ධා බලය කියන්නේ මොකක්ද? මහණෙනි මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්තේ මේ ආර්ය ශ්‍රාවකයා කියන කතාව පොඩ්ඩක් තේරුම් ගත යුතු එකක්. හරියට තේරුම් ගත්තේ නැතිනම් ඕකට මේක බහූත කියනවා. ආර්ය ශ්‍රාවකය කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලබපු තැනක් තමයි. එයාටයි ආර්ය ශ්‍රාවකය. ඒක ඕවාගේ දේශනාවල හැම තැනම බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකෝ කියන වචනේ පාවිච්චි කරනවා. මේක නිකන් හිතුණට කියන එකක් නෙවෙයි. දැන් සත්‍යහම ගැන කියනකොට ආර්ය ශ්‍රාවකයාට තමයි සද්ධාව කියන්නේ. අච්චල ගන්නවා. සැලෙන්නේ නැති, කම්පා වෙන්නේ නැති ශ්‍රද්ධාව තියෙන්නේ ආර්ය ශ්‍රාවකයා. අනික් අයගේ ශ්‍රද්ධාව සැලෙනවා කම්පණයට පත්. ඒ නිසා ශ්‍රද්ධාවන්තය කියනකොට ආර්ය ශ්‍රාවකයම මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා. දැන් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ ආදී මේවා මෙනෙහි කරන තැන්වලත් ආර්ය ශ්‍රාවකෝ කියන ඔය වචනේ තියෙනවා. දැන් මේක මේ වරද මාර්ගය ගමු ගත්තාම ආර්ය ශ්‍රාවකයන්ට පමණයි භාවනා කරන්න පුළුවන් කියලා ඇතම් දේශකයෝ මේ දුර්මත ප්‍රකාශ එහෙම වෙන්න බෑනේ විසුද්ධි මාර්ගයේ තියෙනවා මේ ආර්ය ශ්‍රාවකයන්ට කියලා ප්‍රධානත්වයෙන් දේශනා කරලා කියන්නේ ඒ අයට තමයි හොඳට බුදු ගුණ තේරෙන්නේ. ඒ නිසා ඒ වුණාට ප්‍රත්‍යඥ හැමදෙනාම බුදු ගුණ වඩන්නට ඕන කියලා විස්තරයි. දැන් අර කියන කතාවේ හැටියට භාවනා කරන්න ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නම ඕනයි. ඉතින් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ කොහොමද? භාවනා නොකර. එතන ප්‍රශ්නයක් එනවා. නිකං ආර්ය ශ්‍රාවකයෙ වෙන්නේ නැහැ. ඉතින් ආර්ය ශ්‍රාවකෝ කියලා දේශනා කරලා තිබුණත් ප්‍රසම්ජනයොත් මේකට ඇතුළත්. ඒ අයත් ඕවා කරන්නට ඕන. දැන් මෙතන දේශනා කළේ සද්ධෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාවන්තේ කියනවා. තථාගතයන් වහන්සේගේ බෝධිය විශ්වාස කරනවාද? ඔය බෝධි කියන වචනයේ බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට අදහස් දෙකක් එකක් තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ කියන බෝධිවෘත්ති චතුසු මග්ගයේ ඥානං කියන සතර මාර්ගයන් පිළිබඳව ඥානේද කියනවා බෝධි කියලා. අන්න ඒක තේරුම. බෝධිවෘත්ති සම්බන්්‍යත ඥාන මේ ਸਰවඥතා ඥානය ගත් බෝධි කියලා කියනවා. මේ තේරුම් දෙකක් කියනවා. එතකොට මේ බුද්ධ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ විශ්වාස කරනවා. එක පැත්තකින්. අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා කියලා විශ්වාසය. ඒකයි මේ සද්ධාව ඊළඟට විස්තර කරනවා මෙතන අද්දාති සතාගතං බෝධි ඉතිපිසෝ භගවරහං කියන නම අන්න ඒවා විස්තර. එතකොට තේරුම් ගන්න පුළුවන් ශ්‍රද්ධාව කියන එක මුලින්ම ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ බුදුනුමන විශ්වාසය. ඒක එක තේරුම. ඕක තවත් තේරුමක් තියෙනවා. ඒ තේරුම තමයි කම්මස්සච කම්ම පලස්සච සද්ධාන ලක්කනාය සමන්නාගතෝ ධම්මපදත්ත කතාව කියන එකේ තියෙනවා ප්‍රඥේ ශ්‍රද්ධාව කියන්නේ කර්මයක් කර්ම විපාකයක් විශ්වාස කිරීමේ නුවණ. කොට ඒකත් මේකට සම්බන්ධයි. නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි දර විශ්වාසයේ ඇති වෙනකොට කර්ම විපාක විශ්වාස කිරීමේ නුවණත් ඒකටම සම්බන්ධයි. අන්න ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියනවා. ශ්‍රද්ධාව මේක කියනවා ආගමන සද්ධා කියලා එකක්. ඒ ආගමන සද්ධා කියන්නේ ඔය බෝසත්වරුන්ගේ જાතියෙන් જાතියෙන් එන අසද්ධාව. ඒකට ආගමන සද්ධා. සමේකක් කියනවා මේ සාමාන්‍ය ජනයාගේ පසාද සද්ධා. පැහැදී පසාද සද්ධාපන පරණීය රූප. සවනමත්තේනපි පසාදසතෝ කියලා කියනවා. අසූ පවණෙන් අදහස්. ඔන්නෝක පසාද සද්ධා. තව එක්කෙනෙකු වෙන විදියකට කිව්වොත් ඔන්න ඒකත් අදහන. තව එක්කෙනෙක් තව විදියකට කිව්වොත් ඒකත් විපාකයි. හරියට මඩේ හිටෝක ඉන්නවා. ඒ අතට මේ අතට වැනෙන නැමෙන අද්දාව තමයි පතාද සද්ධා කියන්නේ. ඕක තමයි අපි ඇතම් බෞද්ධයන්ට කියන්නේ. ඒකනේ මේ පිහිටා ගන්න බැරි ගුණයක අපට තියෙන්නට ඕන ලෞකික වශයෙන් බලනකොට ඕකප්පල සද්ධා කියන්නේ. ඕකප්පලක ඕකප්පන සද්ධාපන රජ්ජේය වත්තුම් ඕගායත්වා අනුපවේදිත්වා පච්චක්ඛම් කරක්තෝ වේදිද්දති කියලා විස්තර කළා. අද හේතු වස්තුව කියන්නේ තුනුරුවා. ඒවට බැඳගෙන ඒවට පිරිසිනවා. විශ්වාස කරන එක තමයි මේ ඕකප්පන සද්ධාපන ඔන්නෝක තමයි ප්‍රතිපත්ති පුරන්න ඕන. ආගම ශ්‍රද්ධාව අපට නැහැ. පසාද ශ්‍රද්ධාවෙන් වැඩක් මේ ශාසනයේ ප්‍රතිපත්ති පුරන්න බණ භාවනා කරන්න ඕමනා කරන්නේ ඔය ඕකප්පන ශ්‍රද්ධා. බලවත් විශ්වාසයේ කුණුවමක්. කර්ම විපාක පිළිබඳව බලවත් වෙන. ඒක තමයි යෝගප්පන තව තියෙනවා අධිගම සද්ධා කියලා එකක්. මේක තමයි අචල සද්ධාව කියන්නේ. අචල සද්ධාව. අයං උච්චති දික්ඛවේ ආකාරවතී සත්තා. දල්හා අතම්මාදියා. සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාදේනවා බ්‍රහ්මණා වගේ නැති වාරෝපස්. ඔය බුද්ධ දේශනාම කියන මහණෙනි මෙන්න මේක අයිනේ ආකාරවදී සත්‍යා. සමනේ කොට බ්‍රාහ්මණේ කොට මේ ලෝකෙ මොනම දෙනකොටවත් දොරවන්න බැරි කම්පා කරන්න බැරි සද්ධාව තමයි ආකාරවදී සත්‍යා. අධිගම සංඥා කියන්නේ අචල සංඥා කියන්නේ එතකොට මෙතන අදහස් කරන්නේ ආර්ය ශ්‍රාවකයන්ගේ වශයෙන් ගත්තොත් අර අචල සංඥා. ප්‍රසංජනයන්ගේ වශයෙන් ගත්තාම ඕකප්පන සංඥා. අන්නේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම තමයි ශ්‍රද්ධා බල කියන්නේ. එතකොට අශ්‍රද්ධාවෙන් කොහොමදවත්ම කම්පාය. සැලෙයි. අපේ බෞද්ධයන්ට ඔය කියන සද්ධාව හුඟක් දෙනකොට ආදී අර තියෙන්නේ මොකද්ද මේ පසාද සද්ධා. කියන කියන තැනට හැරෙන්නේ කියන තමයි. Tamanට නිස්සාවට බැහැ ගන්න පුළුවන් කමක් නෑ යමක් පිළිපද. මෙන්න මේකයි සද්ධා බලය කියලා බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාවේදී බදාලා. සද්ධා බල. ඊළඟට විරිය බල. කතමන්ත වික්කවේ විරිය බල. මහණෙනි වීර්ය බලය කියන්නේ මොකක්ද? ඉදබික්කරේ අරිය ශාවකෝ ආරද්ධ විරියෝ විහෙර අකුසලානං ධම්මානං පරාණාය කුසලානං ධම්මානං උපසම්පදාය කාම දල්ල කරක් අනිච්චෙත්ත දුරෝ කුසලේසු ධම්මස්. ඔය විස්තර කරපු එක. ආරද්ධ විරියෝ ආරම්භන ලද්ද වීර්යයත් ආරම්භන ලද්ද වීර්යය කියන්නේ පහුබයින එකක් නෙවෙයි. පහුබයින වීර්යයක් ගැන නෙමෙයි එතන කියන්නේ. දැඩි වීර්යයක් ගන්න. ස්ථාවර වීර්යයක් ගන්නයි මෙතන දේශනා කළා. ආරබ්ධ වීර්යෝ හොති ආරම්භන ලද වීර්ය. මනවකද අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදා. ඔන්නෝකට අකුසල ධර්මයන් ප්‍රහාණය කුසල ධර්මයන් වැඩි දියුණු මේකෙන් තේනවා තේරෙනවා මේ බුදුහාඳුරුව මෙතෙන්දී මේ සාමාන්‍ය කෙනෙක් ගැන නෙවෙයි භාවනා කරන භාවනා ප්‍රතිපත්ති පුරණ භාවනා යෝගීන් ගැන තමයි මෙතන දේශනාව. භාවනා නොකලත් ඒවා කරන්න ඕන ඒක වෙනම කාරණයක්. නමුත් ප්‍රධාන වශයෙන් භාවනා යෝගී ආරම්භය. ආරම්භනලද දැඩි මොනවාද? අකුසලානන් ධම්මානං පහානාය කුසලානං ධම්මානං මුති සම්පදා අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිස කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභයේ පිණිස ඔය දෙකට තමයි දැන් භාවනා කරනකොට මොකද කරන්නේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා ඉතින් නිකන් දෙන්නක් හිතමුකෝ ඔන්න භාවනා කරන කෙනෙකුට රාග සිතක් කරනවා. එමනම් දේශ සිතක් කරනවා. එනවනේ එනකොට ඒව වැටෙනවා. ඔන්න දැන් තරහක් සිතක් ආවා. ඔන්න ආශාවක් රාග සිතක් ආවේ එනවනේ. එතකොට ඔන්න දැනගන්න. ඒක මොකක්ද අකුසලයක්? රාගයක් අකුසලයක්, දේශයක් අකුසලයක්. රට ඒක ප්‍රහාණය කිරීමට තමයි මේ නීතිය. ආරාධ්‍ය වීර්යෝ විහෙරති අකුසලානං ධම්මානං පහන. අන්න ඒක ප්‍රහාණය. අටුවාවේ දියනවා දැන් වාඩිලා ඉන්නකොට කෙලෙසයක් ඇති වුණා. අකුසලයක් ඇති වුණා වාඩිලා ඉඳි මේක නැති කරා. සක්මන් කරනකොට ඇතුළොත් ඒකෙදිම නැති කරනවා. හිතගෙන ඉන්නකොට ඇතුළොත් එතෙන්දිම ඒ ඉරියව්වෙදිම නැති කරනවා. සැතපීලා ඉන්නකොට ඇති වුණොත් ඒ සැතපීලා ඉන්න ඉරියව්වෙදිම නැති කරනවා. ඒක තමයි ඔය ආරද්ධ විදි කියන්නේ. අකුසල ආනන්ද ධම්මානම් පහන. අකුසල ධර්මයන් ප්‍රහාණය. හිතෙන් අයින් කරනවා. හිතට එන්න දෙන්න අයින් කරනවා. අකුසල ධර්මයන් ප්‍රහාණය ප්‍රධාන වශයෙන් අකුල අකුසල ධර්ම කියන්නේ මේ නීවරණ ධර්ම තමයි. පංචේ. ඔය තමයි ප්‍රධාන. අකුසලාණං ධම්මාණං පහාන. ඒවා ප්‍රහාණය. කුසලාණං ධම්මාණං උපසම්පදා. කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභය. කුසල ධර්මයන් කියනකොට කියනවා කාමාවචර කුසල ධර්ම. අපි මේ භාවනා කරනකොට ලෞකික සමාධිය වඩනකොට ඇති වෙන්නේ වත කාමාවචර. ධ්‍යාන උපදවා ගන්න නම් රූපාවචර කුසල මාර්ග ඵල උපදවාගත්තනම් ලෝකෝත්තර කුසල කාමාවචර රූපාවචර අරූපාවචර කියලා කොටසක් තියෙනවා. ඒවා ඉතින් අද කෙරෙන්නේ නැහැ බොහෝ සේ. ලෝකෝත්තර ඔන්නේ කුසල් ඒවා තමයි කුසල. අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදා. කර්ම ධර්මයන් ප්‍රාණය කරන්නේ කුසල ධර්මයන් වැඩි දියුණු කරා. ආමවා බොහොම ශක්තිමත් වීර්යයක්. ගල්ල පරක්කම දැඩි පරාක්‍රමයෙන් දැඩි පරාක්‍රමයෙන් දැන් බෝධිසත්වෝ තර මගේ ශරීරයේ මාස්ලේ වේදිලා ගිහිල්ලා දෙවියම අකනහර පමණක් ඉතුරු වුණොත් ඉතුරු වුණායේ බුදු වෙලා නිසා නැගිටින්නේ නැහැ කියලා වාඩි වෙන එක තමයි දැඩි පරාක්‍රම. කාමවා ගල්හ පරාක්‍රම දැඩි පරාක්‍රම. ඉත් පරාක්‍රමදී තමන් බලාපොරොත්තු වන තැනට දෙයක් ගිහිල්ලා මිසක් නවත්තන්නේ නෑ කියන දැඩි පරාක්‍රමයෙන් යුක්ත වීර්ය තමයි මෙතන අදාළ. දල්ල පරක්ක. අනිච්චිත්ත දුරෝ කුසලේසු ධම්මේ. මේ කුසල ධර්මයන් සිදු කර ගැනීම පිළිබඳව තමන්ගේ වීර්ය උත්සාහය අතහරින්නෙම නැහැ. කොහොමදවත් අතහරින්නේ. දුරේ කියන්නේ වීර්ය ඇති කරගන්න. ඒක අතහරින්නෙම නැහැ. අනිත්‍යද දුරෝ කුසලේසු තමයි. කුසල ධර්මයන් පිළිබඳව අදහස එපදීමටගත් වීර්ය අතහරින්න. මෙන්න මේක තමයි විරිය බල කියලා බුදුහාමුදුරෝ දේශනා. අයං වෙච්චති, ගං වෙච්චති වික්කවේ විරිය බල. මානෙනි මෙන්න මේක තමයි විරිය බල කියලා කියන්නේ. ඊළඟට වදාරණ කතමන්ත වික්කවේ සති බලක්. මහණෙනි සති නැමැති බලය කුමක්? එතෙන්දෙත් වදාරනම ඉදවික්කවේ අරිය ශාවකෝ සතිමා පරමේන සතිනේපක්කේන සමන්නා චිර කතාන්ති චිර භාසිකා සාරිතා අනුස්සනිතා ඔය විස්තරේ බොහෝ තැන්වල කියනවා මේ ආර්ය ශ්‍රාවකයා සිහි යති කෙනෙක් වෙනවා සතිමා හොඳට සිහි යති කෙනෙක් පරණේන සතිලේපක්කේන සමන්නා උතුම් වූ සති නේපක්යෙන් යුක්ත වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල ඔය සති කියන අංගය තනියම යසනා කරන්නේ නැතුව මේ නේපක්ක කියන එකත් එකතු කරලා තමයි දේශනා කරන්නේ. නිපක කියලා කියන්නේ නේපස්ස සති නේපස්ස නේපස්ස කියන්නේ ප්‍රඥා ප්‍රඥාවේ එක ભેදයක් නේපස්ස පරමේන සති නේපස්ස සිහියයි නුවණ අපි දෙතර කියන්නේ සිහි නුවණ කියන ඔන්න ඕක තමයි සති නේපස්ස සිහි නුවණෙන් යොක්ත වෙනවා ඇයි බුදුරජාණන් වහන්සේ නුවණ සම්බන්ධ කළම මේ සතිය දේශනා කළා. නුවණත් එක්ක එකතු වුණාම තමයි මේ සිහිය සති කියන එක බලවත් වෙන්නේ. ඒ නිසායි බොහෝ තැන්වල මේ සති නේපත්ව කියලා පද දෙකක් වදාරනවා. පරණේන සතිනේ පක්ඛේන සමන්නාගතුම් සත්‍තියෙන් නුවණින් යුක්තයි. චිර කතම්පේ චිර භාසිතම්පේ සරිතා අනුස්සති. චිර කතං කියන්නේ කරන බොහෝ කාලයක් චිර භාසිතං කියන්නේ කියලා බොහෝ කාලයක් වෙයි. සරිතා අනුස්සරිතා සිහි ගන්නම නැවත නැවත සිහි මෙතන පුංචි ගැටලුවක් වාය ගතියක් වෙනවා මොනවදේ සිහි කරන්නේ කියලා. මේක විස්තර කරනවා මේ සිහිනුවන තියෙන එක්කෙනා සියල කතන් කියන්නේ කර්ණ බොහෝ කාලයක් වෙච්ච මොනවාරි සින්කම් කටයුතු වගේ මොනවාරි දේවල් කරන බොහෝ කාලයක් වෙච්ච. ඒව සිහි කර. කොහොමද සිහි කරන්නේ? දැන් දානයක් දුන්නා නම් භාවනාවක් කළා නම් සීලයක් සමාදන් වුණා නම් ඒ දාණය දෙනකොට මේ මේ විදිහට ශරීරයේ අතපය ක්‍රියාත්මක වුණා. ඒ හැම අවස්ථාවකදීම උනේ මොකද්ද මේ නාම රූප ධර්මයන් නැති වෙලා නැති වෙලා යා. හේතුඵල ධර්ම පරම්පරාව ඇති වෙලා නැති වෙලා යාම තමයි එදා සිද්ධ වුනේ මේ ක්‍රියා කරනකොට. ඊළඟට චිර භාසිතම් කියලා කතා කරන බොහෝ කලක් වෙනවා. ඒකත් අර විදියට දීපන්න. කොහොමද කතා කරනකොට හිත ඇති වෙන්න ඕන? හිත ඇති වුණාම චිත්තජ වායෝ ධාතුව කියන එක ඇති වෙනවා. ඒකෙන් තමයි මේ තොල්පටවල් සොලවන්නේ. ඒ තොල්පටවල් විහෙතමේට හැපෙන්නේ අර සිතේ බලන. ඒ හැමතැනම තියෙන මොනවද? නාම රූප ධර්මයන්ගේ ඇති වෙලා නැති වෙලා නාම. ඕකයි සිහින්නේ. සිර කතම්පි සිර බාධිතම්පි සරිතා. ඒවා සිහි කරනවා. අනුස්සරිතා. අනුස්සරිත කියන්නේ නැවත නැවත සිහි මේක හොඳට තේරුම් ගන්න පුළුවන් දැන් අපි භාවනා කරනකොට අපට පරණ දේවල් මතක් පොඩි කාල දේවල් පවා මතක් වෙන්න පුළුවන් භාවනා කරනවා. එතකොට අපි මොකද කරන්න ඕන? ඒවා මෙනෙහි කරා. අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරා. අන්න ඒකයි මේ කියන්නේ. චිරගතම්පි චිරභාසිතාම්පි සරිතානුප්පන්න. ඊළඟට අපි හිතාපු දේවල්, හිතෙච්ච දේවල්, කරපු දේවල්, කාපු බීපු දේවල්, අරවා මේවා අතීත දේවල් මතකයේ දෙනවා. එනකොට ඒවා අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරනවා. නැවත නැවත මෙනෙහි කරනවා. ඒකයි සරිතාන් සරිතා කියලා වදාරන්නේ. ඉදං හොච්චති භික්කවේ සතිබල මහානේ සති බලය කියන්නේ මෙන්න මේකයි. සත්‍ය රැමැති බලය. හැබැයි දැන් සම්මා සති කියන තැනදී බුදුරජාණන් වහන්සේ වදාළා තියෙන සතර සතිපට්ඨාන. මේ සංවල සති කියනකොට ඒ ඒක තමයි සම්බන්ධ දෙය. සතර සතිපට්ඨාන උපසම්පන්න. ඒක තමයි සති බල කියන්නේ. මුක්ත සති කියන්නේ. මුලා වූ සිහියෙන් කම්පා නොවන නිසා ඒකට කියනවා සති බල. ඔය තුන්වෙනි ඊළඟට සමාධි බලය කතමංච වික්කරේ සමාධි බලං මහණෙනි සමාධි බලය කියන එක මොකක්ද? ඉද බික්කමේ බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පච්ඡති මේ සමාධි බලයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ඥාන හත. ඒවා තමයි නීවරණයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් කම්පා වෙන්නේ. ඒ නිසා සමාධි බල උසන ධාන හතර ගැන විස්තර කළා. ඒවායින් දිගට කියන්න වෙලාව නෙමෙයි යන්තම් සැකවින් කලකා ගන්න. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විසාගක විචාර ප්‍රේති සුඛ ඒකාග්‍රතා කියලා මේ අංග පහෙන් යුක්ත ප්‍රථම ධානය උපදවාගෙන ඔන්න ඒකට ලැබ වාසය කරනවා. න සමාධි බලය එතකොට. ප්‍රථම ධානය උපදවාගෙන ඒකට ලැබ වාසය කරනවා. සමාධි බලය මේ ප්‍රථම ඥානයේ වඩාගෙන යනකොට මේ විතල්ක ਵਿਚාර දෙක මහ කරදරයක් වාගේ වැටෙන්න පටන් ගන්නවා. කොහොම නැවත නැවත භාවනා කරනකොට විතරක විචාර දෙක හිතෙන් අයින් වෙලා හිතේ උපදින්නේ නැති වෙනවා. ඔබට ඉතිරි වෙන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුන විතරයි. ඒ නිසා දෙවෙනි ධ්‍යානය ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුලින් යොමුයි. ඒ දෙවෙනි ධ්‍යානයේ තෙලඹ වාසය කරනවා. ඊළඟට තවදුරටත් භාවනා කරමින් යනකොට මේ ප්‍රීතිය කියන එකත් මහා කරදරයක්. එහෙම හිතෙනවා. එහෙම හිත හිතා භාවනා කරනකොට ප්‍රීතියක් Tamange හිතෙන් ඈත් වෙලා යනවා. පස්සේ ප්‍රීතිය උපදින්නෙම නැති වෙනවා. එතකොට සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් එක්ක තුන්වෙනි ධානයක් ලැබෙනවා. ඒකත් සමාධි බලය. ඊළඟට තවදුරටත් භාවනා කරගෙන යනකොට මේ සුඛය කියන එකත් ඒකත් මහ ගොරෝසු රාජ්‍ය එකක්. හතරතරකාරී එකක් කියලා වැටෙනවා. එහෙම නැවත නැවත භාවනා කරනකොට සුඛය කියන එකක් තමන්ගේ හිතෙන් අයින් වෙලා යනවා. ඒකත් උපදින. එතකොට ඒකාග්‍රතාවය උපේක්ෂා විතරයි ඉතිරි වෙන්නේ. මේ විදිහට නපදුම් ප්‍රහාණය කරන උපේක්ෂාවෙන් යුක්තව උපේක්ඛාදති පාරිශුද්ධින් කියන හැටියට සසොත් ඥානං උපසම්පජ්ජ හතරවෙනි ඥානයේ දෙලක වාදේ. ඔන්නෝකයි සමාධි බල හැටියට දේශනා පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය තුන්වෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානය පළවෙනි ධ්‍යානයේදී බෙලේ විතරක විචාර ප්‍රීති සුඛ ඒකාන්තතා කියලා අංග පහයි දෙවෙනි ධ්‍යානයේදී ප්‍රීති සුඛ ඒකාන්තතා කියලා අංග තුනයි තුන්වෙනි ධ්‍යානයේදී සුඛ ඒකාග්‍රතා කියලා අංග දෙකක්. හතරවෙනි ධානයේදී ඒකාග්‍රතා කියලා අංග එකක්. ඔන්න ඔය විදිහට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධාන උපදවගෙන ඒවට සමවැදිලා ඒකට එළඹිලා වාසය කරන එක තමයි මේ සමාධි බලය කියලා. මත නීවරණයන්ගේ පළවෙනි ධ්‍යාන නීවරණයන්ගෙන් කම්පා වෙන්නේ නැහැ. දෙවෙනි ධ්‍යානය විතරක විචාරයන්ගෙන් කම්පා වෙන්නේ නැහැ. තුන්වෙනි ධ්‍යානය ප්‍රීතියෙන් කම්පා වෙන්නේ නැහැ. හතරවෙනි ධ්‍යානය සුඛයෙන් කම්පා වෙන්නේ නැහැ. ඒ නිසා සමාධි බල. සමාධි බල කියන එකේ තේරුම ඔබ තමයි. ඔය හතරවෙනි සමාධි පරය. ඊගාවට පස්සෙනේ කතමන්ත වික්කමේ පඤ්ඤාමල මහණෙනි ප්‍රඥා බලය කියන එක මොකක්ද සිද්ධාවික්කවේ ආර්ය ශාවකෝ පඤ්ඤවා උද්‍යක්ඛගාමිනියා පඤ්ඤාය සමන්නාව අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා මේ පරිම්ම ප්‍රධාන එක තමයි ප්‍රඥා බලය අඥාණයෙන් අනුවල කණින් කම්ප වෙන්න ප්‍රඥාවයි. මේකේ හොඳ දීර්ඝ විස්තරයක් තියෙන එකට යන්න කාලේ නම් මදි වෙයි. ඉදමිච්චේ අරිය ශාවකෝ පඤ්ඤවා මහණෙනි මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්තයෙක් පඤ්ඤව පඤ්ඤා පඤ්ඤා කියන්නේ පකක්ෂේන ජානාතේති පඤ්ඤා ප්‍රකල්පේ අතිශයින් යමක් පිළිබඳව දැනගන්නේ මොකෙද්ද ප්‍රඥා අතිශයින් ඒක තමයි ප්‍රඥාව මේකට උපමාවක් රද්ද සංඥාවෙන් දැනගැනීම විඥාණයෙන් දැනගැනීම ප්‍රඥාවෙන් දැනගැනීම ඒකයි උපමාව සංඥාවෙන් යමක් පිළිබඳව දැනගන්නකොට ඒක හඳුනා ගැනීමක් විතරයි. විද්‍යාදයක් තේරුම් ගන්නවා. විඥාණයෙන් දැනගන්නකොට ඒකගේ සිංගක් දැනුම ඇති වෙනවා. ප්‍රඥාවෙන් දැනගන්නකොට තමයි නියම දැනුම ඇති වෙන්නේ. මේකට උපමාවකුත් පෙන්නනවා. දැන් රන් පාටියක් අරගෙන පොඩි දරුවෙකුට දුන්නොත් අවුරුදු 7-8 වගේ ළමයෙකුට දුන්නාම මේක ලස්සන එකක් සෙල්ලම් කරන්න හොඳයි ලස්සනයි කියලා දරුවා එක අරගෙන සමාධියට සෙල්ලම් කරනවා. හොඳ ලස්සනයි දිවිසෙනවා කියලා ඉතර තමයි දරුවාගේ දැනගන්නේ. ලස්සනයි දිවිසෙනවා කියලා අන්න සංඥාවෙන් දැන ගැනීමත් ඒවා කියනවා. ඊළඟට මේ රන්කාසිය දෙනවා සාමාන්‍ය පුරුෂේ. එයාට දුන්නාම එයා මේක අද්දට අරගෙන මේක නම් හොඳ වටින රන්කාසිය. කියලා තේරුම් ගන්න. මේක රන්කාසිය. වටින එක. අන්න ඒ වගේ තමයි විඥාණයෙන් දැනගන්නේ. අර පොඩි දරුවෝ දැනගත්තට වැඩි යමක් මේ දෙවෙනි එක්කෙනා දැනගන්නවා. ඊළඟට මේක දෙනවා රන් පරිවෙච්චු. රන් පරුව මේක අතට ගත්තු ගමන් මේක අහවල් ආකරේ රන් ආසිය. මේක මෙන්න මේ වර්ගයේ රක්ෂා. මේක බර මෙච්චරයි. වටිනාකම මෙච්චරයි කියලා ඔක්කොම තීරණය කරලා නියම කරනවා. අවබෝධ කරගන්නවා. ඒ වගේ යමක් පිළිබඳව නිවැරදිව හරියටම තේරුම් ගන්න මොකෙන්ද ප්‍රඥා. ඒ තමයි පඤ්ඤා කියලා. හරියටම නිවැරදිව තේරුම් ගන්නවා ප්‍රඥාව. ඉද දෙක්කවේ අරියතාවකෝ පඤ්ඤාවන්ති ප්‍රඥාවන්තේ. ඔය විදියට හොඳට නුවණ තියෙන කෙනෙක්. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නා එක විස්තර කරනවා පංචන්නම් කන්දානම් උදේවය උදය වය ගාමිනී උදයන්ත වයන්ත පටිවිද්‍යතුන් සමත්ථාය කියලා. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇතිවීම නැතිවීම දකිනින් යනුවර උදයත්ථ ගාමී බාහිර දෙයක් ගැන නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ පිළිබඳව ඇතිවීම නැතිවීම දකිමින් යන නුමන. ඒක තමයි උද්‍යස්ත ගාමිනී කියන්නේ. උද්‍යස් පඤ්ඤමාහති උද්‍යස්ත ගාමිනී පඤ්ඤ ගාමිනියා පඤ්ඤාය සමන්නා. උද්‍යස්ත ගාමිනී කොට පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දක්නා නොවනින් යුක්ත අරියාය මේක තේරුම් දෙකක් තියෙනවා එකක් තමයි විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් කෙලසුන්ගෙන් දුර වෙන කෙලස් ප්‍රහාණය කොහොමද ඒක වෙන්නේ? දැන් විදර්ශනා නොවනදී විදර්ශනා ප්‍රඥා වෙද්දී විස්කම්බන වාදී කෙලස් හේරම යකපත් කරනවා අයිත් කරනවා කෙලස් අයිත් කරනවා මාර්ග ඥාන අවස්ථාවේදී සමුච්ඡේද වශයෙන් කෙලස් අයින් කරනවා ඒකයි විස්කම්බන මතේනට සමුච්ඡේද වශයෙන්ත කෙලෙසානම් ආරකා කෙලසුම්ගත් දුරුයි විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් කෙලසුම්ගෙන් ඈත් වෙනවා දුරු වෙනවා කෙලස් ප්‍රහාණය කරලා ඒක තමයි මේ නුවණ ඊළඟට අරියාය කියන එකේ තේරුමක් කියලා තව පිළිසිදු කියලා හරිය කියලා කියන්නේ ඊටාම පරිත්‍රායි කියන තේ. ඊටාම පරිත්‍ර නුමන කියන තේරුමකුත් ඊළඟට හරිය කියනවා බුදුරජාණන් වහන්සේට. ලෝකේ ශ්‍රේෂ්ඨ මාර්ගයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේලා භාවිතා කළ බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ප්‍රඥාව තමයි මේ ආර්ය ප්‍රඥාව. කෙලතුන්ගෙන් දුරු වෙන ප්‍රඥාව. ලෞකික වශයෙන් ස්තම්බන වශයෙන් කෙලතුන්ගෙන් දුරු වෙන මාර්ග ඥාන වලදී සමච්ඡේද වශයෙන් කෙලතුන්ගෙන් දුරු වෙන ප්‍රඥාව. තමයි ආර්ය ප්‍රඥාව. ඊගාවට නිබ්බේධිකාය කියලා පදයක් තියෙනවා. ආර්යාය නිබ්බේධිකාය. නිබ්බේධික ප්‍රඥා කියලා කියනම මේ ලෝභස්කන්ධය, දේශස්කන්ධය, මෝහස්කන්ධය කියන මේ කෙලෙස් කඳු බෙද දැමීමට තමත් වූ ප්‍රඥා. කොට කියනවා නිබ්බේධික ප්‍රඥා. මෙතෙන්දී <clears throat> ඒ ප්‍රඥාවත් ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවදාරුම් වෙනවා. ලෞකික වශයෙන් මේ විදර්ශනා භාවනාවේදී සදාංග විස්කම්බන වශයෙන් ලෝභස්කන්ධය, දේශස්කන්ධය, මෝහස්කන්ධය කියන මේ කෙලස් කඳු පිට දානවා. ලෞකික වශයෙන්. එතකොට දර්ශනා ප්‍රඥාවට කියන්න පුළුවන් නිබ්බේධික ප්‍රඥා. කෙලස් කඳ දිල දැමීමට සමත් ලෞකික වශයෙන් දිදීමට සමත් ශක්තිය. ඒගාමත කෙලස් කඳ ලෝභ දේශ මෝහ කියන මේ කෙලස් කඳු ලෝකෝත්තර වශයෙන් බිඳ දැමීමට සමත් වූ ප්‍රඥාව ලිබ්බේධික ප්‍රඥා. ඒ කියන්නේ මාර්ග ප්‍රඥා මාර්ග ඵල ප්‍රඥා. විශේෂයෙන් මාර්ග ප්‍රඥා. මාර්ග ප්‍රඥාවේදී ලෝභ ස්කන්ධය, දේස ස්කන්ධය, මෝහ ස්කන්ධය කියන මේ කෙලෙස් ස්කන්ධ තුනම සමුච්ඡේද වශයෙන් විනාශ කළා. ඒ නිසා මාර්ග ඥානයටත් කියලා නිබ්බේධික ප්‍රඥාව කියලා විදර්ශනා නුවණටත් කියනවා නිබ්බේධික ප්‍රඥාව. දෙකෙන් යුක්තද? සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. මනාකොට දුක් කෙලවරට පමුණුවන ප්‍රඥාව. මේකත් ත්‍යාගය. දැන් අර කලින් කියාපු එක විදර්ශනා ප්‍රඥාව එක පැත්තකින් ලෞකික වශයෙන් කෙරෙසුත් බිඳ දමනවා. ලෝභ දේශ මොහා බිඳ දමනවා. මාර්ග ප්‍රඥාම සමුච්ඡේද වශයෙන් ලෝභ දේශ මොහා බිඳ දමනවා. තවත් අර්ථයකින් විදර්ශනා ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාවට කෙලෙස් කඳ බිඳ දැමීමට උපකාර වෙනවා. විදර්ශනා ප්‍රඥාවේ උපකාරයෙන් තමයි මාර්ග ප්‍රඥාව ඒ කෙලෙස් කඳ බිඳලා දාන. ඒකට උපකාරයි. නිදේශමනොත් මේ නිබ්බේධක ප්‍රඥාව. ඊළඟට සම්මා දුක්ඛක්ඛය ගාමිනී මනාකොට දුක්ඛලවර කරන ප්‍රඥාව. මේක දෙආකාර විදර්ශනා ප්‍රඥාව මාර්ග ප්‍රඥාව. මාර්ග ප්‍රඥාවෙන් මනාවට දුක් කෙලවර කරනවා. මාර්ග ඥාන පහළ වුණාම මනාවට දුක් කෙලවර කරනවා. උකට විදර්ශනා ප්‍රඥාවෙන් එක පැත්තකින් ලෞකික වශයෙන් සදාංග විස්තම්බන වශයෙන් දුක් දුරු කරනවා දුක් නැති කළා සමාප්තිය විදර්ශනා ප්‍රඥාව මාර්ග ප්‍රඥාව උපදීමට පැත්තකින් ඉඳගෙන සහයෝගී වෙනවා. අර්ථ දෙකක් තියෙනවා. පැත්තකින් සහයෝගය ලබනවා. සම්මා දුක්ඛක්ඛය ගාමිනී. එතකොට ඉතබික්කමේ අරිය ගාමෝ පඤ්ඤවාමෝ මහණෙනි මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්තේ උද්‍යත්තගාමිනියා පඤ්ඤාය සමන්නාත පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දක්වා නෝනින් යුක්තයි දක්ෂනා නෝනින් මාර්ග දෙකම යුක්තයි අරියාය ලෞකික වශයෙන් කෙලෙස් තදංග වශයෙන් දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ලෝකෝත්තර ඇටියට සමුච්ඡේද වශයෙන් කෙලෙසුන් දුරු කරන ලෝකෝත්තර නෝනින් යුක්ත වෙනවා. දෙක මෙතන අදාළයි. කොට අරියාය කියන්නේ තා පවිත්‍ර වූ නෝනින් යුක්ත බුද්ධාගේ ආර්යයන් වහන්සේලා භාවිත කළ ඒ නුවණින් යුක්ත නිබ්බේධිකාය කලින් කිව්ව හැටියට ලෞකික මතයෙන් ලෝභස්කන්ධය, දේසස්කන්ධය, මෝහස්කන්ධය විද දැනීමට සමත් වූ විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත ලෝකෝත්තර වශයෙන් සහ මුලින් ලෝභස්කන්ධය, දේසස්කන්ධය, මෝහස්කන්ධය බෙද ගැනීමට සමත් වූ ලෝකෝත්තර ප්‍රඥාවෙන් සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. විදර්ශනා ප්‍රඥාව මාර්ග ප්‍රඥාවට උපකාර වෙන නිසා සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. සඩංග වශයෙන් පෙර නැතිකර දුක් නැති කරන නිසා සම්මා දිට්ඨිය ගන්න. මාර්ග ප්‍රඥාව සියලු දුක් කෙලවර කරමින් යන නිසා සම්මා දිට්ඨිය ගාමිනී වෙනවා. ඕක තමයි පස්වෙනි පස්වෙනි බලදාන. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහි වලාවේ සද්ධා බල, විරිය බල, සති බලං සමාධි බලං ප්‍රඥා බලං පහ. ඒ පහ පිළිබඳව එකිනෙක විස්තර කරලා දුන්න දැන් සත්‍තා බලය කියන්නේ මේකයි විරිය බලය කියන්නේ මේකයි සති බලය කියන්නේ මේකයි සමාධි බලය කියන්නේ මේකයි ප්‍රඥා බලය කියන්නේ මේකයි සමෝගේ බොහෝ විස්තර කරන්නට තියෙන. ඒවට යන්න අපිට කාලෙ නෑ. ඉදිරියට කාලෙ ගන්න බෑ. ඔය ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ, බල පහ, ධාම ප්‍රධාන බල පහ. ඉන්ද්‍රිය වශයෙන් බලවත් බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ සත්‍යයන් දිහා බලන්නේ මේ සත්‍යාදී ඉන්ද්‍රියන් මෝරලද නැත්. සත්‍යාදී බල මෝරලද නැත්. එහෙම බල. එතන පහ තාම ප්‍රධාන පහ. අපට නිවන් දැකීමට උපකාරී වෙන ප්‍රධානම ගුණ පහක් තමයි ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා නමින් බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඉතින් වෙලාවක් ගත වුණා මේට වැඩිය කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අදවනේ